කමඨහන වැඩසටහන තුළින් ඔබට ඇතිවන භාවනාව පිළිබඳව ප්‍රශ්න ගැටළු අප සාකච්ඡාවට බඳුන් කරන්නේ. වෙනද සාකච්ඡා ස්වරූපයෙන් සිද්ධ වෙන කමඨහන වැඩසටහන අද දවසේදී සාකච්ඡා ස්වරූපයට වඩා වෙනස් දේශනා ස්වරූපයෙන් සිදු කෙරෙන්නේ. භාවනාව පිළිබඳව සාකච්ඡාවට පැමිණීමට ප්‍රථමයෙන් අපි සිහිපත් කරගන්නට පුළුවන්කම තියෙනවා. නව වසරක් උදා වුණ අද වගේ දවසක අපිට ගත වුණ කාල පරිච්ඡේදය පිළිබඳව කල්පනා කරන්නට හිතා බලන්නට හොඳ අවස්ථාවක්. ගෙවුණු වසර තුළ ඔබේ අකුසල ධර්මයන් ගෙවිලා තියෙනවා නම් කුසල ධර්මයන් වඩාත් උත්පාදනය කරගෙන තිබෙනවා නම් ඔබට ඒ තුළ සතුටු වන්නට පුළුවන් ඔබේ පැවැත්ම පිළිබඳව. කුසල ධර්මයන් යටපත් වෙලා කුසල ධර්මයන් නම් වඩාත් ඉස්මතුව තිබිලා තියෙන්නේ. එහෙනම් ඔබ ප්‍රවේශම් ගන්නට ඕනේ මේ වසර තුලවත් ඔබ කුසල ධර්මයන් උත්සාහදනය කරගන්නවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්නට ඕනේ. ඒ නිසා මේ ඔබට ලැබුණු මේ නව කාල පරිච්ඡේදය අකුසල ධර්මයන්ගෙන් තොරව කුසල ධර්මයන් වඩාත් උත්පාදනය කරගන්නට සුදුසු කාල පරිච්ඡේදයක් බවට පත් කරගන්නට ඔබ දැඩිව අදිෂ්ඨාන කර ගැනීම මම හිතනවා ඉතාම වැදගත් කියලා. කාලෙන් කාලයට අපි හිතට නැවත නැවත ඒබඳු ආකාරයකට අරමුණු සහ ඉලක්ක ලබා දීම තුළින් හිත අලුත් කිරීම තුළින් අපිට බොහෝ සාර්ථක ප්‍රතිඵල ලබන්නට පුළුවන්කම තියෙනවා. වසරක් ගෙවිලා යනවා කියලා කියන්නේ අපි එක පැත්තකින් සමරන්නට ඕන දෙයකට වඩා අපි යථාර්ථවාදීව සිහිපත් කළ යුතුයි අපිට ලෝකෙ තුල ඉන්නට තියෙන තවත් එක අවුරුද්දක් ගත වෙලා ගියා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න නැතිව ඒ වසර ගෙවිලා ඉක්මලා ගියේ. එහෙනම් අපිට ලැබුණු වසර තුලවත් මේ එළඹෙන වසර තුලවත් නැතිනම් මේ වසර තුලවත් අපිට මේ ධර්මය චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට අපේ ජීවිතයට එකතු කරගන්නට අපිට පුළුවන්කම ඇති කරගන්නට ඕනේ. ඒ සඳහා ඔබ ඉතාමත් සුවිශේෂ දැඩි අදිෂ්ඨානයක් ඇතිව කටයුතු කරනවා නම් ඔබට එකට නොහැකියාවක් නැහැ. අන්න ඒ නිසා මේ වසර තුළ අඩුම තරමේ ඔබ නිතර බණ අහන්නේ නැති කෙනෙක් නම් සතියකට එක ධර්ම දේශනාවක් අහන මට්ටමකට ඔබේ හිතපත් කරගන්න. ඔබ භාවනා නොකරන කෙනෙක් නම් අඩුම තරමේ දවසකට විනාඩි 10ක්වත් භාවනා කරන කෙනෙක් බවට පත් වෙන්න. ඔබ වෙනද පැය ගාණක් භාවනා කරන කෙනෙක් නම් ඒ ප්‍රමාණය ටිකක් තව ඉස්සරහට ගන්න. වෙනද සිහියෙන් යුක්තව කටයුතු කරන්නේ නැති කෙනෙක් නම් මම හැමදම උත්සාහවත් වෙනවා නැගිටපු වෙලාවෙ ඉඳලා සිහියෙන් කටයුතු කරන්න කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. ආශිල් පද පහ කැඩෙන කෙනෙක් නම් මම මේ වසර තුල පංශිල් පද පහ නොකැඩී ආරක්ෂා කරන්න උත්සාහවත් වෙනවා. හැමදාම උදෑසන ඉඳලා මම හවස වෙනකම් මේ සීලය තුල ඉක්මනින් උත්සාහවත් වෙනවා. වැරදුනත් මම පෙර වසරට වඩා ඒ පිළිබඳව දැනුම ඇතිව අපි මම කටයුතු කරනවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්නට ඉතාම හොඳ අවස්ථාවක් හැටියට මේ අවස්ථාව ඔබට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් සම්මුති විදිහට සම්මුතිය තුළ උදා වුණ වසරක් වුණත් ඔබට ඒක මේ ධර්ම මාර්ගයට උපකාර කරගන්නට පුළුවන්. මේ ගෙවිලා ගියපු දවස ඔබට ගෙවිලා ගියපු වසර සම්මුතිය තුළ මේ ලෝකෙ තුල ජීවත් වෙන්න තියෙන කාලයෙන් ජීවත් වෙන්න තියෙන වසරක් තමයි ගෙවිලා ඉක්මලා ගියේ. මරණය කරා තව වසරකින් ළඟා වුණා. තව වසරකින් ඔබ කරා මරණය පැමිණෙන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒ පිළිබඳව ඔබ නුවණින් තාමත් ඕනෑකමින් කල්පනා කළ යුතු දවසක් හැටියට, අවස්ථාවක් හැටියට, කාලවකවානුවක් හැටියට අපිට මේ දවස, මේ අවස්ථාව, මේ කාලවකවානුව මේ වසර අපිට හඳුනා ගන්නට පුළුවන්. එනිසා ඔබේ අලුත් අදහස් එක්ක අලුත් කුසල මාර්ගයක් එක්ක අලුත් කුසල ධර්මයන් එක්ක මේ නව වසරට ප්‍රවේශය සලසා ගන්න ඒ ඔබට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතින දෙයක් බවට පත් වේවි. මේ ජීවිතයේදීත් ඔබට දුක නැති කර ගැනීම සඳහා ඒ දැකීම, ඒ මානසිකාරය උපනිශ්‍රේ වෙන දෙයක් බවට පත් වේවි. එනිසා ඔබේ සඳහා ප්‍රමාදීව කටයුතු කරන්නට කියලා මුලින්ම ඔබට කොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් ශ්‍රීපත් කරනවා. එතකොට ඒ සමගම අපි අද දවසේදී අපේ භාවනාව සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න ගැටලු පිළිබඳව අපිට පුළුවන් සාකච්ඡා කරන්නට. පළවෙනි ප්‍රශ්නය හැටියට මතකය තැම්පත් වෙලා තියෙන්නේ කොහෙද? නැවත නැවත මෙනෙහි කිරීමේ හැකියාව ලැබෙන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් යොමුලා තියෙනවා. මතකය කියන එක කොහෙවත් තැම්පත් වෙලා තියෙන දෙයක් නෙමෙයි. ඒක හිතේවත් එහෙම නැතිනම් මොළේවත් කොහෙවත් තැම්පත් වෙලා තියෙන දෙයක් නෙමෙයි. සමහර වෙලාවට මතකයේ ගබඩා වෙලා තියෙන කොහෙද කියලා ගොඩක් ප්‍රශ්න ඇති වෙනවා. විද්‍යාත්මකව ඇතම් වෙලාවට කරුණු පහදන්නටත් උත්සාහවත් වෙනවා. ධර්මානුකූලව මේ කාරණාව පිළිබඳව අපි සාකච්ඡා කළොත් මතකය කියන එක කොහොමත් ගබඩාවක් හැටියට මතක් ඒ රැඳිලා තියෙන එක තැනක ගබඩා වෙලා තියෙන දෙයක් එහෙම නෙමෙයි. ඒ වගේම තමයි අපිට බොහෝ වෙලාවට ලියවුණු පොත්පත් පරේක්ෂණ වාර්තාය වගේ දේවල් දකින්න පුළුවන්කම තියෙනවා. ඇතැම් වෙලාවකට පුනරුත්පත්ති කියන අවස්ථා සමහර දරුවෝ තමන් ලැබු පෙර ජීවිතයේ අත්දැකීම් පිළිබඳව ප්‍රකාශ කරන අවස්ථා අපට දකින්නට පුළුවන්කම තියෙනවා. සමහර කෙනෙක්ගේ ස්වභාවයෙන්ම සසරේ පුරුදු කරපු ගති ඉස්සරහට එනවා. ඒකට මේ වගේ දේවල් දිහා බලනකොට දැන් ඒ මතකයේ කොහෙද තිබුණේ? මතකයේ අපි හිතුවොත් මොලේ තියෙන දෙයක් හෝ ඒ වගේ මතකයේ ගබඩා වෙලා තියෙන දෙයක් මොලේ පැත්තෙන් හිතුවොත් ඒකේ විදිහට වෙන්න පුළුවන් කමක් නැත්තේ. නෑ. හිත කියන්නේ කොහොමත් ගබඩාවක් නෙමෙයි. ඒ නිසා ඒ හිතක් හට ගන්නවා, නිරුද්ධ වෙනවා. නිරුද්ධ වුණා කියන්නේ දේ අපහු ඉතුරු නැතුවම නැති වුණා කියන එක ශේෂ මාත්‍රයක්වත් අපිට දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එහෙනම් ඇයි අපිට මතක් කරන්න පුළුවන්කම තියෙන්නේ? මේ මතකය කියන තැන ක්‍රියාත්මක වෙන දේ තමයි මානසිකාර ලක්ෂණය. මෙනෙහි කරන්න පුළුවන්කම තියෙනවා. නිමිති අනිමිති වශයෙන් ඉතුරු කරපු දේවල් මෙනෙහි කරන්න පුළුවන්කම තියෙනවා. ඒකට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේකට අපේ මොළය සම්බන්ධ නැද්ද කියලා. පිටුනේ අපි මොළය කියන දේ අතහැරලා අපි රූපය කියලා කියමුකෝ. ප්‍රධාන වශයෙන් මොළය කියන්නේ රූපේටනේ මේ කනබුන ආහාර ප්‍රත්‍යයෙන් උපන්න රූපයක්. ඒකට විඥානයක් මවකෝසකට ප්‍රතිසන්දි වශයෙන් දැසගත්තාම ඒ ඒ විඥාණය එතන නාම රූපයට ප්‍රත්‍ය වෙනවා නාම රූපේ විඥාණයට ප්‍රත්‍ය වෙනවා. එතකොට ඒ සිතට අනුරූපීව එතන ඒ ධර්ම ටිකේ ඒ රූපාදී දේවල් සකස් කිරීම සිද්ධ වෙනවා. එතකොට ඒ සිතේ පැවැත්මට උපකාරී වෙන විදිහට ඒ රූපයේ සැකස්ම නැවත නැවත සිදුවීම අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ ගැන විද්‍යාත්මකව බොහෝ පරීක්ෂණයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ සිත සහ මොළය සම්බන්ධව තියෙන කරුණ අපි හිතින් දෙයක් හිතනකොට ඒක මොළේ මොළේදී ඒක ක්‍රියාත්මක වෙන්නේ භෞතික වේග ක්‍රියාත්මක වෙන්නේ මොන ආකාරයෙන්ද මොන මොන දේවල් උත්තේජනය වෙන්නේ කියන දේවල් පිළිබඳව ඕන තරම් පරීක්ෂණ සිද්ධ කරලා තියෙනවා. ඒක විද්‍යාත්මක පැත්තෙන්. නමුත් ඒක නෙමෙයි මම කතා කරන්න උත්සාහවත් වෙන දේ. මතකය කියන දේ පිළිබඳව අපි බලනකොට අපි තේරුම් ගන්නට ඕන දේ තමයි ඒක මානසිකාර ලක්ෂණය තුළ අපිට දෙයක් අරමුණු කිරීමේ හැකියාව නිරුද්ධ වුණ දෙයක් නැවත අරමුණු කරන්න පුළුවන්කම තියෙනවා. ඒක ඊට පසු සිතක ඊට පෙර සිත අරමුණු කරන්න පුළුවන්කම තියෙනවා. ඒක අතීතයේ ගියුවම ඒක තප්පරෙත් අතීතයේ, කල්පයත් අතීතයේ, ඒක අතීතයේ අතීතෙම තමයි. එතකොට අපිට මේ අද දවසේදී මේ විඥාණය විඥාණය මෞකසකට ප්‍රතිසන්දි වශයෙන් දැසගෙන මේ සකස් කරගත්ත රාමුව තුළ රැඳිලා තිබෙන නිසා මේක අපේ විෂය නිසා නැතිනම් මේ මේ කුඩු ඇතුළට අපි කොටු වෙලා තියෙනවා. කයේ සීමාවට හිතේ හැකියාව සීමා වෙලා තියෙනවා. ඒකට හිතට අනුරූපීව තමයි කය මේ මේ විදිහට සකස් වෙන්නේ මේ විදිහට ඇස කන නාසය දිව ශරීරය සකස් වෙලා ඊට පස්සේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයන් මේ විදිහට සිද්ධ වෙන විදිහට හැදිලා මේ දේ සකස් වුනේ අර හිතේ තිබුණු ගති ලක්ෂණ නිසා ඒ හිත නිසා තමයි මේ දේ සකස් වුනේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබුවාම ඒ කෙනාට ඒ එතන සකස් වෙන රූපය බොහොම කල්පනාව ප්‍රඥාව අවදි කරන්න පුළුවන් වෙන විදිහට ප්‍රඥාව නුවණ යෙදෙන ස්වභාවයෙන්ම නුවණ යෙදෙන තැනක් බවට ඒ රූපේපත් වෙනවා. අපි කියනවා මොළේ හොඳට වැඩ කරනවා කියලා. එතකොට කනබුන ආහාර ටික උපකාර කරගෙන ඒ දේ ඒ විදිහට උනේ අර තියෙන ධර්මතාව ටික නිසා. සමහර වෙලාවට එකම මවකගේ පියෙකුගේ දරුවන්ට එකම ආහාර පාන ටිකක් දීලා එකම විදිහට ඒ දරුවෝ වර්ධනය කළා අපි දකිනවා බුද්ධිමත් එක සමාන වෙන්නේ නැහැ. එක විවිධ මට්ටම් ගන්නවා. හැම වෙලාවකදීම අර සිතට අනුරූපීව ඒ රූපේ සකස් වීමේදී එහෙම දේවල් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට අර හිතේ පැවැත්මට කය උපකාර වෙනවා, කයේ පැවැත්මට හිත උපකාර වෙනවා. මේ දෙන්න එකිනෙකට ප්‍රත්‍ය වෙනවා. විඥානයේ නාම රූපයටත් නාම රූපයේ විඥානයටත් ප්‍රත්‍ය වෙනවා. මේක බොහොම රළු මට්ටමින් පැහැදිලි කරේ. එතකොට මේ විදිහට අපි ගත්තාම අද දැන් අර මානසිකාරය කරලා අපි දෙයක් අරමුණු කරනවා කියන තැනදී ඒකට ඒ හිතහා ප්‍රතිබද්ධ වෙනකොට ඒකේ රූපය යම් උත්තේජනයකට ලක් වෙන්න බැරි කමක් නැහැ ඒක පුළුවන්. හැබැයි ඒකෙන් කියන්න පුළුවන් කමක් නැහැ. ඒ මතකය සම්පූර්ණම ගබඩා වෙලා තිබුණේ මොලේ තුලයි කියන එක කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. සමහර වෙලාවට සමහර කොටසක් අප්‍රාණික වුණොත් මොලේ යම් කොටසක් අප්‍රාණික වුණොත් ඒ ඇයට කෙටි කාලීන මතකේ හෝ දීර්ඝ කාලීන මතකේ අහිමි වීමක් අහිමි වීමක් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒත් එහෙම දේ අවස්ථාවකදී වෙන්නේ මොකක්ද? එහෙම අවස්ථාවකදී වෙන්නේ අර රූපයට අනුවාද හිත පවතින නිසා රූපය දුබල වෙනකොට ඒක හිතේ පැවැත්මට දුර්වල බවකින් තමයි ඒක සිද්ධ වෙන්නේ. කාර්යක්ෂමතාවයක් නැහැ රූපෙහි. ඒ නිසා ඒ රූපය අසුරු කරගත්ත සිතට එහෙම කාර්යක්ෂම වෙන්න පුළුවන් කමක් නැත්තේ. නෑ මොකද හිතට අනුරූපීව කය පවතිනවා වගේම කයට අනුරූපීව හිත පවතිනවා කියන එකත් අද සිද්ධ වෙනවා. මරණාසන්න මොහොතේදී මේ මට්ටම ඉක්මවා යන මට්ටමකට ආවම කය ඉක්මවා යන මට්ටමකට ආපු කෙනෙකුට සමහර වෙලාවට කල්ප ගානක් කරපු දෙයක් උනත් අරමුණු වෙන්න පුළුවන්කම තියෙනවා. මොකද මේ කායික සීමාව, මේ රූප සීමාව සම්පූර්ණයෙන්ම ඉක්මවා යන නිසා. ඒ හින්දා අපි තේරුම් ගන්න ඕනේ මතකය කියන දේ ඒක මේ මොළය ඇතුලේ තැම්පත් වෙලා තියෙන දෙයක්වත් හිත ඇතුලේ තැම්පත් වෙලා තියෙන දෙයක්වත් නෙමෙයි. යම් දෙයක් නිරුද්ධ නම් ඒක නිරුද්ධමයි, ඒක අනිත්‍යමයි, ඒක කොහෙවත් ආයේ තියෙන්න පුළුවන් කමක් නැත්තේ. ඒ වගේම ඒ නිරුද්ධ වෙච්ච ධර්මයක් පිළිබඳව නැවත මනසට අරමුණු කරන්න පුළුවන්කම තියෙනවා. මනසින් ඒ අරමුණ උපසවා ගන්න පුළුවන්කම තියෙන. ඒක තමයි මානසිකාර්ය කියන දේ තියෙන ස්වභාවය. මෙනෙහි කිරීමේ හැකියාව. හැබැයි මානසිකාර්ය කියන එක අපිට එක එක දිගට මතකයේ ගබඩාවක් හැටියට තියෙන දෙයක් හැටියට අපි කල්පනා නොකළ යුතුයි. යම් කිසි දෙයක් ගැන මානසිකාරය කරනවා නම් ඒ දේ ප්‍රකට වෙනවා. එහෙම නැත්නම් ඔක්කොම එන්නේ නැහැ. එතකොට අපි මේ විදිහට මතකයේ කියන එක තේරුම් ගන්නට ඕනේ කොහොමද කබඩා වෙලා තියෙන දෙයක් හැටියට නෙමෙයි. හටගත් ධර්මය ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. හටගත් සිත ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. ඒ ධර්මය නැවත මානසිකාර ප්‍රත්‍යයෙන් තමන්ට අරමුණු කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒක අරමුණු කිරීම වර්තමානයේ තුල සිද්ධ කරන ක්‍රියාකාරකම. එතකොට ඒකට මතකය කියලා හෝ කොහෙවත් තැම්පත් වෙලා තියෙන දෙයක් කියලා කියන්නේ නැහැ. හැබැයි අද කයට අනුව හිත පවතින නිසා කාය සීමාව ඉක්මවා යන්න බැරි නිසා එතකොට ඒ හිත පැවැත්වීමට මේ කය ධාරකේ වෙනවා උපස්තම්භක වෙනවා හේතුව බවට පත් වෙනවා අනේ නිසා කෙනෙකුට හිතෙන්නට පුළුවන් මතකය කියන එක මේ කයේ තියෙනවා කියලා. නමුත් මතකය කියන එක කොයි වෙලාවකවත් කයේ තියෙන දෙයක් එහෙම නෙමෙයි. ඒක හිතේ තියෙන දෙයක්වත් නෙමෙයි. ඒක ගබඩාවක් හැටියට කොහෙවත් එහෙම මතක ගබඩා ඇත්තේ නැහැ. එතකොට අර මෙනෙහි කිරීමේ හැකියාව සහ සිහිය නිසා තමයි කෙනෙකුට ඒ පිළිබඳව මානසිකාරය කරන්න පුළුවන්කම තියෙන්නේ හිතන්න පුළුවන්කම තියෙන්නේ ඒ නිසා තමයි අපි කියන්නේ ඒක මතකයි කියලා. මෙනෙහි කිරීමේ හැකියාව නැත්තම් නැවත ඒ අරමුණු කර දැනගන්න බෑ නම් එතන මානසිකාරය උපදවන්න පුළුවන් ශක්තිය නැති වෙනකොට අපි කියනවා ඒක මතක නෑ කියලා. නිසා මතකය කියලා අපි වර්ධව අරගෙන තියෙන්නේ මානසිකාරයේ තිබෙන ස්වභාවය, මානසිකාරයේ තියෙන ලක්ෂණය සහ ධර්මය තුළ අපි කතා කරන්නේ අන්නේ මානසිකාරය කිරීමේ හැකියාව පිළිබඳව එමත් නැතිනම් කොහෙවත් අන්තර්ගත වෙලා තියෙන මොළයේ හෝ හිත තුළ හෝ තියෙන ගබඩාවක් පිළිබඳව කතාවක් නෙමෙයි. ඒක භාවනාවට අදාළ නොවුනත් ඒ කරුණ පිළිබඳව මම හිතනවා සමාජයේ බොහෝ දෙනෙක් ඒ පිළිබඳව හොයනවා, ඒ පිළිබඳව හිතනවා සහ විවිධ අදහස් ප්‍රකාශ කරනවා අපට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම දෙවැනි ප්‍රශ්නය හැටියට යොමු වෙන තියෙනවා භාවනාවට වාඩි වීමේදී ශරීරයේ අධික වේදනාවක් දැනෙනවා විවිධ තැන්වල මේ වගේ අවස්ථාවල එක මග හරවාගෙන භාවනා කරන්න කොහොමද කියලා. ඒකට කායික වශයෙන් අපි ඉරියව්ව තෝරගන්නකොට අපි ඒ ඉරියව්ව බොහොම පහසුවෙන් ඉන්න පුළුවන් ඉරියව්වක් බවට පත් කරගන්නට ඕනේ. එහෙමත් කියලා තීන මිද්දේ අසුර වෙන්න පුළුවන් නිදා ගන්නවා වගේ ඉරියව්වක් අපි අසුරු අසුරු නොකල යුතුයි. හැබැයි අපි ඉඳගෙන ඉන්නකොට බොහොම කය ඍජුව තියාගෙන ඉඳගෙන ඉන්නකොට අපිට මේ ඒ තුල ලැබෙන වේදනාව විඳින්න වෙන වේදනාව ගොඩක් වෙලාවට අඩුයි. ඉරියව් පැවැත්තේ යම් වරදක් තියෙනකොට අන්න එතකොට අපිට වේදනාව වැඩිපුර දැනෙන්න පටන් ගන්නවා. අපිට පුළුවන් අන්නේ වේදනාව නිවැරදි ඉරියව් පැවැත්වීම තුළ මඟ හරවා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ වගේම සමහර වෙටක කෙනෙකුට ඉඳගෙන ඉඳීමේදී ගොඩක් වෙලා එක දිගට ඉඳගෙන ඉඳීමේ අපහසුතාවයක් තියෙන්න පුළුවන්. අන්න එතකොට අධික වේදනාවෙන් කමඨහන තුල සිත පවත්වන්නේ නැතුව නිකම්ම වේදනාව ගැන හිත හිත ඒක විඳ විඳ ඉන්නවට වඩා හොඳයි ඒ ඉරියව්ව වෙනස් කරලා වෙනස් ඉරියව්වක් පරිහරණය කිරීම. සමහර වෙලාවට ඔබ නැගිටලා සක්මන් කරන්න යන එක හොඳයි. ආපහු ඉඳගත්තාම ඊට පස්සේ ටික වෙලාවක් ඉන්න පුළුවන්. පැයක් ඔබ භාවනා කරනවා නම් විනාඩි 15 15 බෙදා ගන්න විනාඩි 15ක් ඉඳගෙන භාවනා කරනවා විනාඩි 15ක් සක්මන් කරනවා විනාඩි 15ක් නැවත ඉඳගෙන භාවනා කරනවා නැවත විනාඩි 15ක් සක්මන් කරනවා මේ විදිහට කාලය බෙදා ගන්න ඒකට ඉරියව් පැවැත්ම තුළ අර උපදින වේදනාව නැති කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම සමහර අවස්ථා තියෙනවා හිත බොහොම ලීනත්වයට ගිහිල්ලා හිත හැකිලිලා ගිහිල්ලා හිත කර්මන්නේ නැති වෙලාවකදී අපිට පුළුවන් වීරයක් හැටියට මම පැයක් ඉඳගෙන භාවනා කරනවා. මම නොකඩවා නොනවත්වා පැයක් භාවනා කරනවා කියලා හිතට දැඩි අදිෂ්ඨානයක් ඇති කරගෙන Tamanට පුළුවන් පැයක් භාවනා කරගෙන ඉන්න. එතකොට දැන් කකුල්වල දැඩි වේදනාවක් එයි. කල්පනා කරන්න තියෙන්නේ සසරේ කොච්චරනම් මම කාමයන් වෙනුවෙන් දුක් විඳින්නද? කොච්චරනම් කාමයන් වෙනුවෙන් බෙලි කැපුම් පාරවල් කන්නේ, කස පාරවල් කන්නේ, කොච්චර ගුටි කන්නේ නැද්ද? කොච්චර අතපය කැඩිලා ගිහිල්ලා දුක් විඳින්නද? මේ මේ අකුසලයන් නිසාම අපිට මේ සසරේ උපදිනකොට කොච්චරනම් දුක්ඛිත තත්ත්වයන්ට මුහුණ පාන්නට සිද්ධ වෙයිද? මේ ගැන හොඳින් මානසිකාරය කරමින් මම මේ මානසිකාරය තුළ පිහිටා සිටින්නට මම මේ භාවනාව තුළ මේ විදිහට වීර්ය කළා කියලා කිසිම පාඩුවක් වෙන්නේ නැහැ දැන් ඉඳගෙන හිටියා කියලා වේදනාව දැනුණා කියලා අපි උනත් හිතන දෙයක් ඉඳගෙන අධික වේදනාවක් දැනෙනකොට උනත් දැන් මේක මේ කකුල් දෙක කැඩිලා මේ වෙලාවේ විශ්ලේෂයක් නැහැනේ. ඒකට මේ වේදනාව ඒ විදිහට හිතලා නොසලකා හැරලා අපි අපේ භාවනාව දිගින් දිගටම සිද්ධ කරගෙන යන්නට උත්සාහවත් වෙනවා. සමහර විටක ඔබට ඒක බැරි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක ඒ විදිහට හිත පවත්වා ගැනීම බැරි වෙන්න පුළුවන්. වේදනාව අධිකව දැනෙනවා. වේදනාවටම හිත යනවා. එතකොට අර හිත ලීනත්වයකට ගිහිල්ලා හැකිලිලා ගිහිල්ලා මොකක්වත් කරන්න හිතෙන්නේ නැති වෙලාවක පැයක් ඉන්නවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන ධර්මයේ වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපි අපේ ප්‍රතිපදාව වෙනුවෙන් මම මේ පැය ඉඳගෙන ඉන්නවා කියන දැඩි අදිෂ්ඨානයෙන් ඔබ මේ පැයක් ඉන්න පටන් ගත්තාම එතන ඒ කාලය ඔබ සම්පූර්ණ කළාම ඔබ ඔබේ අදිෂ්ඨානය ඔබ සම්පූර්ණ කළාම සමහර වෙලාවට හිත ඒ තුල එකඟ වෙනවා අර වීරය තුළ තමන් තමන්ගේ ඉලක්කය සාධනය කරගත්ත කියන වීරය තුළ තමන්ගේ හිත සංසිඳනවා. ඒ තුළ උපදින ප්‍රමුදිත භාවය නිසා ප්‍රීතිය නිසා ඒ සංසිඳීමක් ඇති වෙනවා තමන්ගේ මනසේ. ඒ නිසා ඊළඟට කර්ම කර්මන්නේව හිත භාවනාවට අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒ හින්දා වේදනාවත් එක්ක ගනුදෙනු කරනකොට කායික වේදනාවත් එක්ක අපිට පුළුවන් ඔය එක එක ආකාරයෙන් මේ වේදනාවත් එක්ක ගනුදෙනු කරන්න. එක එක ආකාරයන්ගේ වේදනාවත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්. ඒකට එකක් කිව්වේ වේදනාව දරාගෙන ඉවසගෙන ඉඳීම. අනිත් එක කිව්වේ ආදීනවය ගැන වඩාත් මෙනෙහි කරමින් ආපහු කමතහන පැත්තට නැඹුරු වෙලා කමතහන දියුණු කිරීම. ඊළඟට ඉරියව් පැවැත්ම නිවැරදිව පවත්වා ගැනීම. ඊට පස්සේ කාලය හොඳට බෙදා වෙන් කරගෙන තමන් භාවනාවෙහි නියැලීම ඉරියව්ව කියන එක තුළ අධික දුක් වේදනාවක් උපදින්නේ නැති වෙන්න. ඒකට මෙන්න මේ ආකාරයට ඔබට පුළුවන් භාවනාව කියන දේ නිවැරදි ආකාරයට සකස් කරගන්නට ඒකට ඔබේ ජීවිතයේ අර ඉරියව් වලින් භාවනාව කරනකොට ඉරියව් වලින් පැමිණෙන දුක යම් මට්ටමකට අඩු කරගෙන ඔබට පුළුවන්කම තියෙනවා ඒක ටිකක් හරි පාරකට අරගෙන ඒක මඟ හරවාගෙන භාවනා කිරීමේ හැකියාව තියෙනවා ඒ කියපු ක්‍රමයන් අනුගමනය කිරීම තුළ ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නය වෙතට අපි යමු විපස්සනා පූර්වාංගම කරගෙන භාවනා කරනකොට ඒ අයගේ සාර්ථකත්වය පිළිබඳව දෙන්න පුළුවන් උපදේශක් පිළිබඳව විමසනවා යම්කිසි කෙනෙක් විපස්සනා පූර්වාංගම තමන්ගේ මනස වඩනකොට ඒක හැම වෙලාවකදීම අවධානයක් යොමු කරන්නට ඕනේ සතිය පිළිබඳව විපස්සනාවේදී අපි එක අවස්ථාවකදී කරන නුවණ මානසිකාරයේ පැවැත්වීම සහ උපදවන නුවණ අපේ ජීවිතය තුළ භාවිත වෙන්නේ සතියත් එක්ක. සිහිය කියන දේත් එක්ක. සිහිය දුර්වල නම් යම් තැනක සිහිය දුර්වල නම් දුර්වල සිහියක් තියෙන තැනක අර නුවණේ භාවිතය අඩුයි. සමහර වෙලාවට ධර්මඥානයේ පැත්තෙන් බොහොම ඉහළට ගියපු කෙනෙක් වෙන්න පුළුවන්. ගොඩක් දේවල් දන්නවා වෙන්න පුළුවන්. බහුශ්‍රත වෙන්න පුළුවන්. හැබැයි කොච්චර බහුශ්‍රත වුණත් එදිනදා ජීවිතය තුළ සිහිය යෙදෙන්නේ නැත්තම් එදිනදා තුළ සිහිය භාවිත වෙන්නේ නැත්තම් කිසිම විදිහකින් පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එයාට මේ ප්‍රතිපදාව සම්පූර්ණ කරගන්න, එයාගේ භාවනාව සමර්ථ කරගන්න පුළුවන් කමක් නැත්තේ. එහෙනම් සිහිය තමයි වැදගත් වෙන්නේ. එතකොට ඒ සිහිය තුළ අර නුවණ යෙදෙන්න යෙදෙන්නට අවශ්‍යයි. විපස්සනා නුවණ යෙදෙන්නට අවශ්‍යයි. සිහිය කියලා කියනකොට මොකද්ද මේ කියන සිහිය? මේ කියන සිහිය හැම වෙලාවකදීම චිර කතම්පි චිර භාසිතම්පි සරිතා අනුසරිතා බොහෝ කල කොට බොහෝ කල සිට කීවා වූ දේ කළ දේවල් පිළිබඳව Tamanට සිහිවත් කරන්න පුළුවන්කම මතක් කරන්න පුළුවන්කම ඒකට මේක තමයි සිහිය කියන ටික කොටු කෙට්ටියෙන් ගත්තාම ඒ රාමුව විතරක් ගත්තාම සිහිය කියන එක. මේක තමයි සිහිය හඳුන්වා දෙන්න පුළුවන් ක්‍රමය. හැබැයි එහෙම කිව්වා කියලා මේක සිහිය හැටියට දකින්න එපා. මේක තමයි සම්පූර්ණම සිහිය කියන්නේ කියලා හිතන්න එපා. ඇයි? සිහිය කියලා කියන්නේ ඒක සම්පජඤ්ඤයත් එක්ක උපදින දෙයක් නුවණ කුසල ධර්මයක්. මොකක් හරි මතක් කරන්න පුළුවන්කම තිබ්බා කියලා තමන් කරපු කියපු දේවල් ගැන කල්පනා කර කර ඉන්නවා කියන එකෙන් ඒක සිහිය කියලා කියන්නේ නැහැ. ඒක සිහියක් බවටපත් වෙන්න නම් ඒක සතිය බවටපත් වීම සඳහා එතන තියෙන්නට ඕනේ එයාට නුවණ. ඒ නුවණත් එක්ක යෙදුනහම තමයි ඒ සිහිය ප්‍රායෝගික වෙන්නේ. නුවණ යෙදීමේදී අපි ප්‍රධාන වශයෙන් සාත්‍යක සම්පජඤ්ඤ, සප්පාය සම්පජඤ්ඤ ගෝචර සම්පජඤ්ඤ අසම්මෝහ සම්පජඤ්ඤය කියලා සම්පජඤ්ඤයේ කොටස් හතරක් කොස්සේ තේරුම් ගන්නවා. සාත්‍යක සම්පජඤ්ඤය කියලා කියන්නේ අර්ථ සහිත භාවය පිළිබඳව අපි දැනුම් නැතුව වාසය කිරීම. අර්ථ අනර්ථ භාවය පිළිබඳව දන්නවා. අපි කරන කටයුතු වල ඒ වගේම අපි කතා කරන දේවල් වල අපි හිතන විදිහ අපි අර්ථ අනර්ථ භාවය දන්නවා. දැන් බලන්න ඔබ විපස්සනා භාවනාව දිනු කරන කෙනෙක් විදිහට අපි මේක දිනු කිරීමේදී තාම සැලකිය යුතු දේ තමයි එදිනෙදා වැඩ කටයුතු සිද්ධ කරනකොට කොච්චර දුරට මේ විපස්සනා නුවණ අපේ ජීවිතයට එකතු වෙනවද ප්‍රතිබද්ධ වෙනවද කියන එක. ඒක ප්‍රතිබද්ධ වෙන්නේ නැත්නම් ඒ ඒ අපි භාවනාව තුළ දියුණුවක් ලබන්නේ නැහැ. අන්න ඒ නිසා එතනද මේ සම්පජඤ්ඤය අපි එකතු කරගන්නට ඕනේ. යම් දෙයක් ඔබ කතා කරනකොට කෙනෙක් එක්ක ඔබ කොහොමද ඒ නුවණින් යුක්තව කතා කරන්නේ? ගැඹුරු නුවණක් පවත්වන්න විදිහක් නැත්නම් අඩුම තරමේ අකුසලයකට යන්නේ නැතුව කුසල සීමාව තුළම මම මේ කතාව ඇතුළේ රැඳිලා ඉන්නවා කියලා ඔබට පුළුවන්කමක් තියෙන්නට ඕනේ ඒ කුසල සීමාව රැඳිලා ඉන්නට. ඒකට ඒ විදිහට ඒ කුසල සීමාව ඔබ රැඳිලා ඉන්නකොට අන්න එතන වැඩෙන දේ තමයි Tamanට නුවණ උපදිනවා. ඒක අර්ථය පිළිබඳව නිවැරදිව තේරුම් අරගෙන අනර්ථය දුරු කරන්නට. ඒ කියන්නේ වැඩ කරනකොට අපිට ඒක තියෙන්නට ඕනේ. ඒකට සිහිය කියන දෙයත් එක්ක යෙදෙනවා. අන්නේ තමන් කරන වැඩ පිළිබඳව අර්ථ අනර්ථ පිළිබඳව විනිශ්චය කරගන්න නුවණ. ඒ වගේම ඔබ කතා කරන තැනදී වචනයක් කෙනෙක් එක කතා කරනකොට වැඩක් කරනකොට සහ ඇත්තකට වෙලා මානසිකාරය කර කර ඉන්න තැනක සමහරවිට ඔබ වැඩ කරලා ඇවිල්ලා නිකන් ඉන්න වෙලාව වෙන්න පුළුවන් බලන්න හිත කෙලෙසහගත අරමුණු වල සැරිසරනවා ඒකෙන් කිසිම අර්ථයක් නැත්තේ නැහැ. ඔබට ආපහු අර ලෝකෙ සිටුවින් තමයි නැවත වැඩි දියුණු වෙන්නේ. ඒත් එතන සිහිය නුවණ කියන දේ ටික කර ලැබිලා නැහැ. අන්න ඒ බඳු තැන්වලදී සිහිය උපද්දලා දීලා ඒ බඳු තැනකදී ඒක අකුසලයක් කියලා තේරුම් කරවන සාර්ථක සම්පජන්‍ය ඔබ සතුව තියෙන්නට ඕනේ මේ විපස්සනා භාවනාව කරනකොට. ඒ වගේම සප්පාය සම්පජන්‍යය අපිට සප්පාය දසප්පායද කියන එක සප්පාය කියලා කියන්නේ සප්පාය භෝජන කියලා කියන අපි කියන්නේ පත්‍යාපත්ති කියලා. අන්න ඒ වගේ. ඒක සප්පාය කියලා කියන්නේ අපිට සුදුසු නුසුදුසු බව. සමහර වෙලාවට ඔබ නුසුදුසු තැනකට ගියාම ඔබේ භාවනාවට ඒක බාධාවක් වෙන්නත් පුළුවන්. නුසුදුසු කතාවක නියැලෙනකොට ඒක භාවනාවට බාධාවක් වෙන්නත් පුළුවන්. නුසුදුසු මානසිකාරයක් නැවත නැවත හිතට උපදවනකොට ඒක භාවනාවට බාධාවක් පරිපත්ත දෙයක් බවට පත්වන්නට පුළුවන්. ඒ නිසා හිතේ එහෙම දේවල් උපදින්නේ නැති වෙන්න තරම් ඔබ ප්‍රවේශම් වන්නට ඕනේ. ඒ සප්පාය අසප්පාය බව පිළිබඳව තීරණය කරමින්. සමහර වෙලාවට අර්ථ සහිත දේ සප්පාය නොවෙන්න පුළුවන්. පණ්ඩලිසය ළඟට යනවා කියන එක අර්ථ සහිත දෙයක් කුසලයේ තමයි වැඩෙන්නේ. හැබැයි ඔබට ඒ යන දවසේ මහ විශාල පිරිස් රැස් වෙන තැනක් නම් ඒක ඔබට භාවනාවට බාධා වෙන්න පුළුවන්. ඒකට ඒක සප්පාය නෑ ඔබේ කමටහනට. භාවනාවට ඒක සප්පාය නෑ. විපස්සනාවට ඒක සප්පාය නෑ. ඒ අරමුණු පිළිබඳව හිත දැස ගන්නවා, පැහැර ගන්නවා අරමුණු තමන්ගේ හිත. ඒකට ඒක භාවනාවට සප්පාය නෑ. සාර්ථක දෙයක් සප්පාය නොවෙන්න පුළුවන්. ඒ වගේම ගෝචර සම්පජාඤ්ඤය ඔබ එදිනෙදා කටයුතු තුළදී ඔබට නිවැරදි ලෙස භාවනාව පිළිබඳව ඔබේ කටයුත්ත පටන් ගන්නකොට තියෙන්න ඕනේ නුවණ ඉවර වෙනකන් ඒ සිය සහ නුවණ පැවැත්ීමේ හැකියාව තියෙන්නට ඕනේ. ඊට පස්සේ අසම්මෝහ සම්පජාඤ්ඤය අපි වැඩ කටයුතු කරනකොට යනකොට එනකොට ඇවිදිනකොට නිදා ගන්නකොට අපි එදිනෙදා වටපිට බලනකොට කෑම කනකොට වතුර බොනකොට ඇඳුම් පැළඳුම් අඳිනකොට මේ හැම තැනකම අපිට තියෙන සත්පුද්ගල සංඥාව මේ මම තමයි කරන්නේ. මේ මේ පුද්ගලයෙක්ගේ පැවැත්මක්. මෙන්න මේක දුරු වෙන විදිහට අපි අසම්මෝහ සම්පජඤ්ඤය පවත්න්නට ඕනේ නුමුලාවක් බව. සිහිය මුලාවටපත් නොවන ගතියක් අපි ඇති කරගන්නට ඕනේ. එතකොට තමන්ගේ අර කය පිළිබඳව නැඹුරු වෙලා ඒ පිළිබඳව සිහි පැවැත්වීම ආදිය තුළ ඒ අසම්මෝහයට මූලික අධීරයේදී තමන්ගේ හිතපත් කරගන්නට පුළුවන්. විශේෂයෙන්ම විපස්සනා වඩනවා වගේ තැනකදී තමන්ට පුළුවන්කම තියනවා ඇහැට පේන රූපය පිළිබඳව කනට ඇහෙන ශබ්දය නාසයට දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන රසය කයට දැනෙන ස්පර්ශයන් මේ දේවල් පිළිබඳව යාට ඉතාමත් මනවින් නුවණ පවත්වමින් මේ නිමිති අනුනිමිති එළි ඉතුරු වෙන්නේ නැති විදිහට මානසිකාර්යය පවත්වන්න පුළුවන්කම තියෙනවා. එතකොට අන්න ඒ අසම්මෝහ සම්පජඤ්ඤයව භාවිත කරන්න ඕනේ. අර මුල් තුන හරියට කරගෙන එනකොට අසම්මෝහ සම්පජඤ්ඤය ඇති කර ගැනීමට පරිසරය නිකම්ම නිර්මාණය වෙලා තියෙනවා. මුල් ටික අහිමි නම් අසම්මෝහ සම්පජඤ්ඤය උපදීම ඊටම අඩු වෙනවා. මෙන්න මේ විදිහට අර සම්පජඤ්ඤය නුවණ කියන එක ඔබේ සිහියෙන් ජීවිතේ ඔබ ක්‍රියාත්මක වන හැම තැනකටම ආදේශ වෙන්නට ඕනේ. ඒ තමයි ප්‍රධානම දේ. ඒ වගේම ඊළඟ කාරණාව තමයි මෙතන තියෙනවා විපස්සනා භාවනාව කරනකොට අපි අනුගමනය කරන දකින ප්‍රධාන අවස්ථා දෙක. මේක ප්‍රායෝගිකව භාවනා කරනකොට ඔබට තේරුම් ගන්නට පුළුවන්කම තියෙන දේවල් දෙකක්. ඒ තමයි පළවෙනි එක තමයි මානසිකාර්යය පැවැත්වීම. ඔබ හිතනවා ඇහැට පෙනෙන රූපය පිළිබඳව ලෝකයේ ඇති බවට හම්බෙලා තියෙන සංඥා මානසිකාර්යයන් පිළිබඳව ඔබ කල්පනා කරනවා. දැන් හිතනවා මේ දේවල් පිළිබඳව. ඒක යථාර්ථවාදීව මේක මේක රූපයේ ස්වභාවය, මේක ඇහි ස්වභාවය, මේක හිතේ ස්වභාවය නෙමෙයි ධර්ම ටික හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවානේ. එන අනිත්‍ය ස්වභාවය නේද? මේ ගැන නිතර නිතර මානසිකාරය පවත්වනවා. දැන් Tamanට ලෝකයේ තුල හමුවන අරමුණු පිළිබඳව මේ විදිහට නැවත නැවත මානසිකාරය පවත්වනකොට අර අරමුණු පිළිබඳව පුද්ගල සංඥාවන් දැසගෙන තියනවා නම් අන්නේ පුද්ගල සංඥාවන් ක්‍රමක්‍රමයෙන් දුරු වෙන්න පටන් ගන්නවා. ඒ පුද්ගල සංඥාවන් ක්‍රමානුකූලව ඉවත්ව යන්නට පටන් ගන්නවා. ඒතකොට අන්න ඒ ඒ තුළ අපි අර මානසිකාරයේ පැවැත්වීම ප්‍රධාන වශයෙන් ජීවිතේ ගොඩක් අවස්ථාවලට එකතු කරන්නට ඕනේ. එතකොට මේ විදිහට මෙනෙහි කරනකොට අපිට හමුවන ඊළඟ தત્ත්වය තමයි අපිට නුවණක් උපදිනවා. සමහර වෙලාවට ඔබට මේක බොහොම පැහැදිලි ඇති. ධර්මදේශනාවක් ශ්‍රවණය කරගෙන ඉන්නකොට ඇත්තටම මේක අනාත්ම ධර්මයක් නේ. ඇත්තටම මේ සත්පුද්ගල භාව වශයෙන් පනවන්න බෑනේ. හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් නේ. මේ ලෝකය ඇත්තටම මේ පවතිනවා කියලා ගත්ත බව වැරදිනේ කියලා මේ විදිහට නුවණක් උපදින අවස්ථාවක් තියෙනවා. හැබැයි අන්නේ නුවණ භාවිත කරනවා නැවත නැවත අපි ජීවිතය ඔසවා තබා ගන්නවා කියන එක ගොඩක් දෙනෙක් අතපසු කරන කාරණාවක්. විපස්සනාවේදී නැවත නැවත කරන්නේ මානසිකාරය කර කරම ඉන්න එක. අර නුවණ භාවිත කරනවා කියන එකට දෙන ඉඩ කඩ අඩුයි. ඔබ එක අරමුණක් පිළිබඳව මානසිකාරය පවත්ලා එතන ඔබට නිවැරදි විදිහට සිහිය ඉපදුනා නම් එතන ඔබට නිවැරදි විදිහට එතන සිහිය මනාව ලැබුණා නම් ඒක තමයි ආදේශ කරන්න තියෙන්නේ. කනකො අම්මා ගැන හිතනකොට ඔබට සිහිය ඉපදුනා නම් දරුවා ගැන හිතනකොටත් ඒකම තමයි ගහක් ගලක් ගැන හිතනකොට ගයක් දොරක් ගැන හිතනකොට වටින නොවටින වස්තු ගැන හිතනකොට ඔබට නිකම්ම තමයි මේ දේවල් පිළිබඳව මේ හැම තැනකම ඇත්ත අරකමයි කියන එක ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඒක අපි නුවණින් පරීක්ෂා කරලා බලන එක. අර මානසිකාරය තුළ උපදවගත්ත නුවණ නුවණ අප්‍රකටව ගිහිල්ලා ආපහු නෑ ලෝකෙ තියනවා කියලා හිතනකොට ආපහු මානසිකාරයට දෙන ඉඩකඩ මානසිකාරයට දෙන බර අපි වැඩි කරන්නට ඕනේ. අන්නේ මානසිකාරයට දෙන ඉඩ මානසිකාරයට දෙන බර අපි වැඩි කළා. අනේ වැඩි කරන වෙලාවට අපිට පුළුවන්කම තියෙනවා නිරන්තරයෙන්ම නුවණ උපදින අවස්ථාව වැඩි කරගන්න. එතකොට මේ නුවණ භාවිත කරන අවස්ථාව වැඩි වෙනකොට තමයි වැඩි වශයෙන් කෙලෙස් ධර්මයන් ප්‍රහාණය වීමෙහි සම්භාවිතාවය වැඩි වෙන්නේ. ඉන්න විපස්සනා භාවනාව කරනකොට මානසිකාරය සහ නුවණ වෙන් කර ගැනීමත් සිහිය සහ නුවණ කියන දේ ජීවිතේ හැම මොහොතකම භාවිත කරන්නට උත්සුක වීමක් කියන මේ කරුණ ටික තමයි ඔබට අවබෝධය කරා යනකොට වැදගත් වෙන දේ. ඉතින් ඒ අනුව ඔබේ මනස සකස් කරගන්න. එතකොට භාවනාව තුළ ප්‍රතිඵල ලබන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම හතරවෙනි ප්‍රශ්නය වෙන හැටියට අපිට යොමු වෙලා තියෙනවා. ආනාපාන සති භාවනාව වඩද්දී හුස්ම රැල්ල නාසිකාග්‍රයේ පමණක් නොව ශරීරයේ අභ්‍යන්තරයේ පවා හුස්ම රැල්ල ප්‍රකටවන්නේ නම් සහසිත එය අරමුණු කරන්නේ නම් එය මඟ හරවා ගන්නේ කොහොමද ආනාපාන සති භාවනාව කරනකොට අපි හුස්ම ගන්නකොට ඒ හුස්ම පාරත් එක්ක උඩට අපේ හිත යනවා නම් ඒක සමාධියට බාධා කරයි සමාධියට හිතපත් වෙන්නේ නැහැ මොකද අර ඇතුළට යන හුස්ම ගැන නැවත නැවත තමන්ගේ මතකයට පැමිණෙන නිසා ඒක ඔබට කරන්න පුළුවන් දේ තමයි ඒක වළක්වා ගැනීම සඳහා සති නිමිත්ත ආශේවනය කිරීම. සති නිමිත්ත ආශේවනය කිරීම. තොල් දෙක අතර හෝ නාසිකාග්‍රේහි සිහිය පිහිටවා ගැනීම ඒක තමයි ඉස්සෙල්ලා කරන්න ඕන දේ. දැන් ආශ්වාස ප්‍රශ්වාසයට ඔබ හිත යොමු කරන්නේ නැහැ. ඉස්සෙල්ලාම කරන්නේ මොකද්ද? නාසිකාග්‍රේහි හෝ තොල් දෙක අතර මනාව සිහිය පිහිටවා ගැනීම. ප්‍රකට වෙන්නේ නැත්නම් ඇඟිල්ල හොඳට තිබ්බම ඔබට ස්පර්ශ වෙන ගතියට හිත තියාගෙන මීට එක පල්ලෙහාට දාන්න පුළුවන්. දැන් ගතියට හිත තියාගෙන හුස්ම පාර පිළිබඳව කිසිම සැලකිල්ලක් දක්වන්න එපා. ඊට පස්සේ අතන හිත තියාගෙන ඒක හොඳට භාවිත කරන්න හොඳට ප්‍රකට වෙනකන් ඒක ඒක විනාඩියක් වෙන්න පුළුවන් ඔබට ඒක පැයක් වෙන්න පුළුවන් දවසක් වෙන්න පුළුවන් සමහර විට කාල සීමාවක් සතියක් දෙකක් උනත් වෙන්න පුළුවන් දීර්ඝ වෙන්න පුළුවන් කාලය ඒක හොඳට සති නිමිත්ත හොඳට ප්‍රකට කරගන්න ඊට පස්සේ සති නිමිත්තේ හිත තියාගෙනම උඩට යන හුස්ම පාර පිළිබඳව දැනුම් නැතුව ඉන්න පහළට හෙළන හුස්ම පාර පිළිබඳව දැනුම් නැතුව ඉන්න හුස්ම පාරත් එක්ක හිත උඩට අරගෙන යන්නේ නැතුව අන්න එහෙම කරනකොට ආනාපාන සති භාවනාවේ අපිට නිවැරදි තැන රැඳිලා ඉන්න පුළුවන්කම තියෙනවා ආශ්වාස ප්‍රශ්වාස පිළිබඳව දැනුම් නැතුව ඉඳීම තුළ මොකද මේකත් එක්ක උඩට ගියොත් ඒත් අපි භාවනාවට පරිපන්ත ධර්ම හැටියට නැතිනම් ආනාපානසති භාවනාව උපක්ඛිලේශයක් හැටියට ඒ හිත ආශ්වාස රැල්ලත් එක්ක උඩට යෑම දක්වනවා. සමහර විටක මේක කිව්වහම ඔබට නැවත නැවත හිතට හිත ඒකටම යන ගතියක් දකින්න පුළුවන්. ඒක තමයි චපල හිතේ ස්වභාවය. ඒකට ඔබ කලේ යුතු දේ වෙන්නේ ටික කලක් ඒ භාවනාව නොකර හැරලා වෙන කමටහනක් තුළ හිත වඩලා ක්‍රමානුකූලව නැවත ආනාපානසති භාවනාවට සුළු කාල සීමාව වශයෙන් පුරුදු වෙමින් කාල සීමාව දීර්ඝ කර ගැනීම තමයි එතකොට ප්‍රායෝගිකව කරන්න පුළුවන්කම තියෙන්නේ. ඊට පස්සේ පස්වෙනි ප්‍රශ්නය හැටියට අපිට යොමු වෙලා තියෙනවා ආනාපාන සතිය හා සම්බන්ධවම ගැටලුවක් ආනාපාන සතිය මෙන්ම වෙනත් භාවනාවකදීවද සති නිමිත්ත තුළ සිට මෙහෙවන්නේ කොහොමද සති නිමිත්ත කියන්නේ මොකද්ද එහි වැදගත්කම කියලා සති නිමිත්ත පිළිබඳව දැනගන්න අවශ්‍යයි කියලා සති නිමිත්ත පිළිබඳව විග්‍රහ කිරීමේදී ඥාන විභංගය තුළ විග්‍රහ කරනවා නාසිකග්ගේවා මුඛ නිමිත්තේ අයං සති උපට්ඨිතා හෝති සුබට්ඨිතා සති නිමිත්ත කියලා කියනකොට නාසිකාග්‍රේ හෝ තොල් දෙක අතර සිහිය පිහිටියේ වෙයි මනාව පිහිටියේ වෙයි කියලා. මේ තමයි සති නිමිත්ත. එතකොට සති නිමිත්ත කියලා කියන්නේ ඔබේ සිහිය දැන් ඔබට මතකේ මත කියන්නේ හිත යොමු කරන්න පුළුවන් මෙතනට. ඒකයි මුලින් සඳහන් කළේ ඒක දැනෙන්නේ නැත්නම් ඔබට පුළුවන් ඇඟිල්ල ස්පර්ශ කරලා ඒ ස්පර්ශ වුණ තැනට හිත තියාගෙන ඇඟිල්ල පල්ලෙහාට ගන්න. එතකොට ඒ පුරුදු වෙනකන් ඒක උපක්‍රමයක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ විදිහට සති නිමිත්ත තුළ ඔබ මනාව සිහිය පිහිටවාගෙන ඉන්නවා නම් ඒ සති නිමිත්ත තුළ සිහිය මනාව පිහිටවාගෙන ඉඳීමෙන් ඔබට පුළුවන්කම තියෙනවා. නිවැරදිව ඒ භාවනාව ඉස්සරහට කරගෙන යන්නේ ආනාපාන සතිය විතරක් අදාළ දෙයක් නෙමෙයි මේ සති නිමිත්ත කියන එක. ඒක සති නිමිත්ත විතරක් වඩන්න පුළුවන්කම තියෙන දෙයක්. ඒකට දැන් මේ සති නිමිත්ත ඒ විදිහට අපි භාවිත කරනකොට අ ඒකේ තියෙන වාසිය තමයි ඒකේ තියෙන හොඳ පැත්ත තමයි අපේ අරමුණු ගොඩක් වෙලාවට විසිරී නොපැවති වර්තමානයේ තුල පිහිටුවා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම කටයුතු කරනකොට සති නිමිත්තේ හිත තියාගෙන කටයුතු කිරීම තුළ කරන කටයුත්ත තුළ નિවරදිව හිත තබා ගන්නත් හිත ඒ කටයුත්ත කරන මොහොතේදී විසිරෙන්නේ නැතුව තියාගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම භාවනාව තුළ අපි ගැඹුරට යනකොට විවිධාකාරයේ රැවටීම් වලට හසු වෙන්නේ නැතුව අපිට හොඳට තමන්ගේ හිත ඒකාග්‍රගත කරගෙන සති නිමිත්ත තුළ පිහිටවාගෙන ඉඳීමෙන් අර පැවටෙන්නේ නැතුව අපිට ආපහු එන්න පුළුවන්කම තියෙනවා. නැත්නම් හිත භාවනාව ඇතුළේ කෙනෙක් අරගෙන යනකොට සමාධි වෙලා සමාධිය තුළ තමන් හිතන දේවල් ඔස්සේ තමන්ට දැනෙන නිමිති ඔස්සේ ගිහිල්ලා ඒ දේවල් පසුපස්ස යනවා. සමහර වෙලාවට කෙනෙකුට ආශාස ප්‍රසවාසයේ මොකක්වත්ම නැතු වෙලා ගිහිල්ලා එහෙම තත්ත්ව ප්‍රකට වෙනවා. සමහර කෙනෙක් ඉන්නවා මොනවත්ම දැනෙන්නේ නැතුව යනවා. එතකොට අන්න ඒ වගේ ගති ලක්ෂණ මග හැරිලා උපක්ඛිලේශ ධර්ම මග හැරිලා ඔබට මනාව සිහිය පවත්වාගෙන නොවන පවත්වා ගන්නේ සති නිමිත්ත උපකාර කරනවා. ඒ වගේම සති ඉන්ද්‍රිය උපදවන්නට හේතු වෙන දෙයක් තමයි අර සති නිමිත්ත තුළ සිහිය පවත්වා ගැනීම. ඒක සති නිමිත්ත කියන්නේ සති ඉන්ද්‍රිය නෙමෙයි. සති ඉන්ද්‍රිය තුළ ඒ සති ඉන්ද්‍රිය කියන දෙයට වර්ධනය කරන්න පුළුවන්කම තියෙන අර විදිහට නිමිත්ත තුළ පුරුදු කරන හුරු කරන සිහිය. ඒසා සිහිය පුරුදු කිරීම සති නිමිත්ත පුරුදු කිරීම ඉතාම වැදගත්. ඒක එක කමඨහනක් එක්ක නෙමෙයි ඔබ මෛත්‍රී භාවනාව කළත් බුද්ධානුස්සතිය වැඩුවත් සති නිමිත්ත තුල හිත තියාගෙන කරන්න පුළුවන් නම් ඒක ප්‍රායෝගිකව ඉතාම වැදගත්. නැත්නම් ඔබ සමහර වෙලාවට බුදුගුණ හිතනවා බුදුගුණයක් අරගෙන ඒ ගැන හිත හිත ඉන්නවා. ඔබේ හිත වෙන කොහෙවත්. දැන් වන්දනා කරනකොට ධාත ටික ඔක්කොම කියලා ඉවර වෙන්නේ. හිත වෙන කොහෙවත් ගිහිල්ලා. අන්න ඒ වගේ දෙයක් බවට පත් වෙනවා. එහෙම වෙන්නේ නැහැ. සති නිමිත්ත තුළ හිත තියාගත්තාම. සමහරවිට මෛත්‍රී භාවනාවේ වචන ටික හිතනවා සති නිමිත්ත තුළ, ඒ කියන්නේ මෛත්‍රී අදහස හිතේවත් නැතුව. සති නිමිත්ත තුළ හිත තියාගත්තාම අර එහෙම දේවල් මග හැරිලා නිවැරදි ලෙස කමටහන වඩන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට ඒ අනිත් භාවනාවක් තුළදී උනත් සති නිමිත්තේ හිත තියාගෙන මෛත්‍රිය වඩන්න පුරුදු වෙන. සති නිමිත්තේ හිත තියාගෙන බුද්ධානුස්සතිය වඩන්න පුරුදු වෙන. ඒක ගොඩක් උපකාරක ධර්මයක් බවට පත් වෙනවා. ඒසොට සති නිමිත්ත කියන එක ජීවිතේ ගොඩක් අවස්ථාවලදී භාවිත කරන දෙයක් බවට පත් වෙනකොට ඒ හැම තැනකම සිහිය ඒ සති නිමිත්තත් එක්ක පසුපස්සේ තියෙනවා. ඒක තමයි එකෙන් අපි ලබන ප්‍රතිලාභ බවට පත් වෙන්නේ. ඒකට මේ සති නිමිත්ත අපේ තේරුම් ගැනීමේදී අර මොලේ සඳහන් කරපු ආකාරයට එය පිහිටා සිටින ස්ථාන පිළිබඳව දැනගෙන සිටීම තේරුම් අර ගැනීම වැදගත්. ඒක පිහිටවන්නේ කොහොමද කියන එක පිළිබඳව තේරුම් ගැනීම වැදගත්. අපි මුලින් කිව්වා නාසිකග්ගේවා මුඛ නිමිත්‍ය අයං සති උපට්ඨිතා හෝති සුපට්ඨිතා නාසිකාග්‍රේ හෝ තොල් දෙක අතර මේ සිහිය පිහිටියේ වෙයි මනාව පිහිටියේ වෙයි කියලා. එතකොට අන්න ඒ තැනක තමන්ගේ සිහිය මනාව පිහිටව ගත්තාම ඒ කියන්නේ මේ නහය අග කොටස හෝ මේකදී ආශ්වාස ප්‍රශ්වාසයේ ස්පර්ශ වෙන්න ඕනේ කියන තැන නෙමෙයි කියන්නේ. එතනට තමන්ගේ හිත යොමු කිරීම මේ කතා කරන්නේ. ඇස් දෙක පියාගෙන භාවනා කරනකොට හිත යොමු කරනකොට ඔබේ ඇස් දෙකත් දෙතෙන්ට යොමු වෙන්න බලයි. එහෙම වුණොත් ඔලුව කැක්කුම් වගේ දේවල් එන්න පුළුවන්. එහෙම දේවල් ඇති නොවන විදිහට හිත එතන පිහිටව ගන්න. එහෙම නැත්නම් තොල් දෙක අතර සිහිය පිහිටව ගැනීම කරන්න. අනේ විදිහට සති නිමිත්ත ඔබට ප්‍රායෝගිකව පුරුදු කරන්න පුහුණු කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ විදිහට පුරුදු පුහුණු කිරීම තුළ අර විදිහේ ප්‍රතිලාභ රාශියක් ලබන්න පුළුවන්කම තියෙනවා. තමන්ගේ භාවනාව පැත්තෙන් ගත්තොත් ඒ නිසා සති නිමිත්ත අකණ්ඩව භාවිත කරන දෙයක් බවට පත් කරගන්න. සතිනිමිත්ත භාවිත කිරීම කියන දේ ප්‍රායෝගිකව යක් කෙනෙකුට කරන්න අපහසු නම් සමහර වෙලාවට ඉරියව් පැවැත්ම ආදී තුල සිහිය පැවැත්වීම තුලින් ආදී සතිය වර්ධනය කරගන්නට පුළුවන් තව උපක්‍රම තියෙනවා. එතකොට මේ විදිහට සතිය කියන දේත් එක්ක ඔබ කටයුතු කරන්නට උත්සාහවත් වෙන්න මොලේ සඳහන් කරපු සිහියට අනුයාතව යන නුවණක් ඒකට ජීවිතයට යොදා ගැනීම සඳහා උත්සාහවත් වෙන්න ඒක තමයි අපිට භාවනාව හැටියට මේ ආත්පස කරුණු සාපා තේරුම් ගැනීමේදී වැදගත් වෙන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයට අද දවසේදී මේ යොමු වෙලා තියෙන භාවනා ගැටලු පිළිබඳව අපට විශේෂයෙන් හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඔබට පුළුවන් භාවනා කරනකොට ප්‍රායෝගිකව ඔබට ඇති වෙන භාවනාව සම්බන්ධයෙන් ප්‍රශ්න ගැටලු මේ තිරයේ දිස්වෙන දුරකථන අංකයට WhatsApp මාර්ගයෙන් යොමු කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ ප්‍රශ්න වලට අපිට පිළිතුරු ලබා දෙන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ සඳහා ඔබ උත්සාහවත් වෙන භාවනාව කරනකොට ඇති වෙන ප්‍රායෝගික ප්‍රශ්න ගැටලු පිළිබඳව අවධානයක් යොමු කිරීම විදිහට අපි තවදුරටත් ඉදිරියේදී භාවනාව පිළිබඳව තව පැතිකඩවල වලින් කමඨාන් පැත්තෙන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙනම් හැම කෙනෙක්ම කල්පනා කරගන්න මේ අලුත් අවුරුද්දේ ඊටාම වටින කාර්යයක් සිදු කරගත්ත ධර්ම ශ්‍රවණය කරලා තමගේ ජීවිතයට අදිෂ්ඨානයක් ඇති කරගන්න ඉදිරි කාල පරිච්ඡේදය තුළ කොහොම හරි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහාම උත්සාහවත් වෙනවා කියන අදිෂ්ඨානය ඉතින් සතම ශ්‍රවණය කළ යෝනිසෝ මනසිකාරයේ පවත්තල සිද්ධ කරගත්ත සීලෝම කුසල ධර්මයන් අපි අනුමෝදන් කරමු අපේ අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ගෞරවනීය අවසරයි පාංකඩවල සුදර්ශන ස්වාමීන් වහන්සේට අවසරයි පාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙන වතුතු නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පරිශ්‍රයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලුම ආකාරයෙන් සිදු කරගත්ත කුසල ධර්මයක් දෙවියන්ටත් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාධනාතයෙන් මේ පින් අනුමෝදන් ලබත්වා දෙවියන්ට උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පරිශ්‍රය වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. ඒ වගේම අද දවසේදී ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරනවා ප්‍රශාන්ත විජේසිංහ මහත්මිය, මොදිත විජේසිංහ මහත්මයා සහ ඒ දියණියක් දෙපළ ඇතුළු ඒ ගුණශේඛර සමූහ ව්‍යාපාරයේ සියලුම පින්වත් පිරිස ඒ පින්වත් පිරිස අපි මේ වෙලාවේදී විශේෂයෙන් සිහිපත් කරනවා හැම දිනම මේ පරිලෝක ගිහිල්ලා යම් ඥාතිවරයෙක්ින් බලාපොරොත්තු වෙනවා නම් සෑම සිළු ඥාති වර්ගයාම මේ පින තමන් කළ පිනක් මේ සතුටින් සාධනාතයෙන් අනුමෝදන් ලබත්වා ඒ ඥාතීන් තමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම